අවශ්‍යයි අපි ඉදිරි කාලේ බලාපොරොත්තු වෙනවා ධර්ම සාකච්ඡාවක ස්වරූපේ එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල ස්වරූපයෙන් ගත කරන්න ඒ නිසා අපි ලිඛිත ප්‍රශ්න තියෙනවා නම් සභාගත කරන්නයි කියලා සුනිල් මහත්තයා ඉල්ලා හිටියා. ඊනා කියව මොකක් හරි අර නැත්නම් ඔහොමද කියවන්නේ ප්‍රශ්න. ඒ සුනිල් මහත්තයා තමයි ඒ දීව මම ගන්න වැඩට ගන්න. දැන් කරාවි. මේක සිංහලෙන්ද? දැන් සිංග්ලිෂ් එකද? කියන හයියෙන් කියන. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සෝවාන් ඵලයේදී සංයෝජන තුනක් දුක් අනාගාමී ඵලයේදී කාමරාග කටික කටික සංයෝජන දෙකක් සම්පූර්ණයෙන් නැති වෙන බව දනිමි. එනම් රූප රාග අරූප රාග යන්නේ නදාස් කරන්නේ කුමක් යන්න පැහැදිලි කරන සේකපා. කාම රාග නැතුව පසු තවත් රූප රාග අරූප රාග නැසීමට රාගයේ ඉතුරු වේද? රූප රාග අරූප රාග ඇත්තේ ධාන ලාභින්ට පමණක් වෙන ආදායන සේකපා. සාමාන්‍ය පොත්වල තියෙන ක්‍රමයේ හැටියට කියන්නේ රූප රාග කියන්නේ රූප ලෝක පිළිබඳ ඇති කැමැත්ත. අරූප රාග කියලා කියන්නේ අරූප ලෝක සඳහා ඇති කැමැත්ත. ඒකට ඒක තවත් ඉදිරියට ගෙනිනවා රූප ලෝකවල උපදීන රූප ධානය ඇති කරගත්ත අය අරූප ලෝකෙ උපදීන්නේ අරූප ධානය ඇති කරගත්ත අය ඒ නිසා මේ රූප රාගයේ තියෙන එහෙමනම් ධාන භාවනා කරපො සමත කරන අයට විතරද එහෙම නැත්නම් අරූප ධාන අරූප ලෝක ඒ භාවනා කරපු අයට විතරද කියන ප්‍රශ්නේ ඔය කියවෙන්නේ ඒ නිසා පොත බැලුවොත් නම් ඔතෙන් තමයි යන්නේ නමුත් විපස්සනා පැත්තෙමුත් මේකට උත්තරයක් තියෙන්න eBay. ඒ කියන්නේ විපස්සනා කරන කටින්ද රූප රාග රූප රාග තියෙනවනේ. විපස්සනා කරන ඇයට තියෙන්නේ යම් කෙනෙක්ගේ කාම රාගේ අයින් කෙරුවයි කියන්නේ මේ ಜಾති භෝ කරන්නේ අපි මුළු මුළු සටනම තියෙන්නේ ඔතනනේ. කවදාරි තේිනොත් මේ යන්ත්‍රේ පාවිච්චි වෙලා තියෙන්නේ මේකටයි කියලා. ඊට පස්සේ මේ ಜಾති වැඩියෙන් භෝ කරන එක වැඩියෙන් මාර්ගාක්ෂිකයි. වැඩියෙන් කෙලෙස් මේ යන්ත්‍රේ දුවන පැත්තට දුවන එකනේ තියෙන්නේ. ඒක තීරුම් ගත්තට පස්සේ ආ හිතුවොත් ඒ જાති බෝ වෙන මැෂින් එක හදලා තියෙන එක තමයි නමුත් ඒක නම්බුවක් නෙවෙයි. ඒ දාසකම්. ඒක ඒක කැඹිරිල්ල. ඒක බලු ගතිය. ඇදිලා යන ගතිය. මේක තියෙද්දි මම කාමරාගේ නතර කරන්න බැරිද කියලා බැලුවොත් වර්තමානයේ ඉන්න ඕනම චිත්තක්ෂණේ කියා ප්‍රසිද්ධියේ කාමරාගෙන් තොරයි. එක චිත්තක්ෂණයක් හිටියද ඒ චිත්තක්ෂණ කාමරාගෙන් තොරයි. ඒකේ හොඳටම තේරෙන ඊට පස්සේ යාර දින හරි මුළු ලෝකෙම මම ඒ දේ ගත කරලා දවසට එක චිත්තක්ෂණ දෙකක් තුනක් හතරක් පහක් ඉන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරද්දී අපිට චිත්තක්ෂණ පහක් කාමරාගෙන් තොර වෙන්නේ. මේ සෝවාන් වෙලත් නැහැ, අනාගාම වෙලත් නැහැ අපි හිතමු මේක පුරුදු කරයි කියලා අපි ආනාපාන විනාඩි 5 10 තියලා කාමරාගෙන් නැති බව ඉන්න ගියා. නමුත් මේ සංයෝජන ධර්ම වල දම්භාගයේ සංයෝජනව විචිකිච්ඡා කියලා සංයෝජනයක් සැකේ. මේ උනාට තාම ඇද්දෝ මේක හේවණල්ල තාම තියෙනවනේ නැගිටපු ගම කාමරාගේ එනවනේ කියලා කාමරාගේ නැති උනාට කාමරාගේ පිළිබඳව තියෙන හේවණල්ල පිළිබඳ බයක් ඒ නිසා කාමරාගයේ හේවණල්ලට කියනවා රූප රාගය. කටිකේ හේවණල්ලට කියනවා අරූප රාගය. ඒ නිසා කාමරාගේ තිබුණත් නැතත් පේනකොට නම් තියෙන කාමරාගේ නිවන් දක්ව නැති කරන කාමරාගේ තියෙන ඡන්දපරසෝ ඉදිරිපත් වෙන ගතිය නමුත් අපි ප්‍රයෝගයෙන් తాවකාලිකව ස්ථිරව කාමරාගය අයින් කරාට ඒකේ ගඳ, කෙහෙව නැල්ල, ඒකේ මේ ඇදෙන ගතියක් ඉතුරු මේක ඇත්තටම සතා මැරිලා අනාදීන වෙලා වගේ තිබුණට විචිකිච්ඡාව තියෙන එක නට දිනවා මේ තාමත් කාමරාගය තියෙනවද දන්නේ නැහැ කියලා සැකයක් එන්න පටන් අර ගන්නවා. ඉතින් ඒ නිසා යාට සිද්ධ වෙනවා එහෙනම් කාමරාගය තියෙනවා නම් ආපුදී මම මේකට මූණ දීලා බැලුවයි කිව්වොත් එහෙම ඒව නිකන් උදාහරණ වශයෙන් කියන්නේ අටුවාචාර්යන් වහන්සේ දැකලා තියෙනවද දන්නේ පුස්වැල් කියන ඒවා ඒවට අපි සිල්ලුවට කියලාත් කියනවා ලොකු වැල්. ඒ වැලේ මුල මේ මෙච්චර විතර මහාදායි. පොල්ගසෝටි තිබුණා ලොකු වැලක්. මේ වගේ තැනකට ගියාම අක්කර ගානක වැල පැතිරලා වැවෙනවා. ඉතින් ඒ වැලේ තමයි පුස් සිල්ලු කියන ගිරිජාති ගන්න හරක් වැදකමට ගන්නවා ඒක විදියට. ඇටේ විශාල මේ මේ අවර කරල් වගේ කරන්නේ. ඊ යම් කිසි කෙනෙක් යා කියනවා මේ පුස්සලක මුල දෙහින්දෝ අක්කර ගන්න පැතිරලා තියෙනවා වැල මැරෙන්න අවුරුද්දක් විතරයි. වහින වැස්සේදී කොළොලින් තෙතමනේ උරා ගන්න. අවුව ලැබෙනවා. ගහ මුල සින්දට ගහේ මතු අතුවිති වැඩෙන. මලුත් පිපෙනවා අටුවාචාරණ දිනන කවදාකවත් ඵල ඇති බීජ හට ගන්නෑ. මුල සින්දට පස්සේ වැව ගැල වැල වැව වැඩෙනවා. අතු විච විහිදි වැරෙන මලුත් පිපෙන කවදාවත් පණ ඇති බීජ හටගන්නේ. ඒ වගේ තමයි සක්කාය දිට්ඨිය කැපුවට පස්සේ තාම දිට්ඨිය වගේක් ඉතුරු වෙනවා. තියෙන වගේ පේන මුල සිඳිලා තියෙන. ඒ වුණාට මේක සාමාන්‍ය වාතයේ තියෙන සත්‍යන උරාණ ගහ වැවෙන ගතියක් පේන්නේ. ගහ සම්පූර්ණයෙන් මැරෙන්න මැරෙන්න ඕන හේතුව වෙලා ඉවරයි. නමුත් මැරීම සම්පූර්ණ වෙන්න කාලයක් යනවා. අනිත් වගේ රූප රාගයේ හෙවණල්ලට සමා වෙන්න කාම රාගයේ හෙවණල්ලට රූප රාගය. පටිගේ හේවන වලට අරූප රාග කියනවා. ඉව අර වැල කපපු වැලක පස්සේ වැවෙන බැවිල්ලක් වගේ. නමුත් ඒ කවදාකවත් සරු බීජ හටගන්නවා. ඉතින් ඒ වගේ මේ කෙලස් ඒවා මට්ටම් වලින් තියෙන එකක් තින්නකොට ඊගාව එක. ඊගාව එක ඒක නිකන් අපි කිව්වොත් පහන් දැලි දෙක තුනක් පත් වෙන දැල්ලකට වස්තුවක් තිබවම හැවෙනලි තුන හතරක් වැටෙනවා. එක එක විදිහේ හේවණලි ඒ වගේ කාමරාගයේ තියෙනවා කාමච්ඡන්දය, කාමරාගය, රූපරාග ආදි වශයෙන් එක එක හේවණලි තියෙනවා. පළවෙනි එක බින්දට පස්සේ සම්පූර්ණ බින්ද වගේ පේන්නේ නැහැ. ඒකේ මේ ඇදිලා යන ගතිය තියෙනවා. නමුත් ඒකට ආයි જાති අභෝ කරන්න හෝ පුනරුත්පත්තියක් ඇති කරන්න හෝ කාමීත්‍යචාරය කරන බලයක් නැහැ. දැන් Tamande තේරෙනවා තාමත් ඉවර නෑ තාම තියෙනවා වගේ නේද කියලා. ඒක තුවාලේ තනියපයි. ඒනට එදන අත ගන්නකොට තාම බයක් තියෙනවා අර පරණ තුවාලේ තියෙනකොට වගේ. ඒකේ කාමරාගේ හෙවනලට කියනවා රූපරාගය. ඒක විපස්සනාවෙන් දෙන තේරුම. එහෙම නැත්නම් රූප ධානයට කැමැත්ත නෙමෙයි. රූප ධාන ඇති කැමැත්ත රූප ධාන තියෙන්න eBay. ඉතින් ඒ විදිහටයි ඔකට මේ අවස්ථාන කුල උත්තර දෙන්නේ. ආරෝහය සයන් වහන්සේ සද්ධා වීර සතිය සමාධිය ප්‍රඥාව සමබර කරන විට ජීවන ගැටලු පහදා දෙන සේක්වා. සද්ධා වැඩි වූ විට එය අඩු කරගන්නේ කෙසේද? ප්‍රඥාව යොදාගන්නේ කුමන අවස්ථාවලද යන පහදා දෙන සේක්වා. ඒ ඇත්තටම විශාල විෂයක්. නිසා කවුරු නිදර්ශනයක් කිව්වොත් නම් අලතයි. එහෙම නැතුව කියන්න ගත්තොත් හෙට උදේ වෙනකන් ඉඳගෙන ඉන්න. ඒකට ඒ කියන්නේ සත්‍යයට ගන්න අමාරුයි කියලා කියන්නේ Tamanට අකුස්ම තියෙන බව තේරෙන්නේ නැති කවද නැත්නම් වර්තමානට එන්න බැරි කවද නැත්නම් අත්ත ගමන් ආපහු යන්නේ කවද. හරි ඒ කියන්නේ ගන්න බෑ කියන්න බෑනේ ඒකට. ගන්න පුළුවන් හිතින්නේ. නමුත් අපිට හිතා ගන්න පුළුවන්නේ සද්ධර්මයක් අහපු නැති උත්තරණ දෙකට ගණ්ඩත් බැරි තත්ත්වයක් තියෙන වෙන්න පුළුවන් ගණ්ඩත් බැරි. ඔව් තේරුම් ගන්න පුළුවන් නමුත් අපි ළඟ දැන්න තියෙනවා. ඒක දිගට ගලාගෙන යන ගතියක් තියෙනවා. අපි දන්නවා කෙලින්ම මේ යන්නේ අපායට. එහෙම නැත්නම් අව අඩු කුසලයට මේ යන්න හදන්නේ අධි කුසලෙ මඟ ඇති. ඒ නිසා මට තියෙන ස්වච්ඡන්දයක් මට නැවත අධි කුසලයට ගන්න පුළුවන්. එහෙම නැත්නම් වර්තමාන මොහොතේ හිත ගන්න ඕනේ. ගන්න ගන්න වාරේ මෙයා වැටේ. ගන්න ගන්න කාරේ යපයින් ඒකට කියන්නේ අලු කූල් ගෙඩියක් දුවන අස්සෙක් උඩ තියන්න හදනවා. කෙලින් කළ ඉදිකට්ටක් උඩ අබහුරක් වක් කරලා. එක ගෙඩියක් ඇටයක් අත හිටින්නේ නැහැ නේ ඉදිකට්ට උඩ. හිටින්න බෑනේ. දැන් කියන්නේ එහෙමයි. ඒ වගේ තමයි අපව ගණ්ඩ හදන උත්සාහය හොඳට තේරුම් ගන්න. ගණ්ඩ හදන උත්සාහය කවුරු කියලා දිවුවා. ඒකනේ සන්තෝෂ වෙන්නේ නැතුව නේ කතා කරන්නේ. ඉතින් එච්චරයි සන්තෝෂ වෙන්න තියෙන්නේ. මේ ඔය ඔය මුළු කතාවේ සන්තෝෂ දෙන්නේ එච්චරයි. ඒක සන්තෝෂ වෙච්ච දවසේ සද්දාවෙන්න ප්‍රත්‍යවේවිලා. දැන් තාමත් පිට යන එක ගැන සන්තෝෂ වෙනවා මේක ගැන කතා කරන්නේ නැහැ. කතා කරන්න අපේ හිතේ තර්කණයක් නැහැ. අපේ හිත මාරු පාක්ෂිකයි. අපේ හිත කෙලස් පාක්ෂිකයි. පිට යනවා පිට යනවා කියලා චර්චුළු ගෑවට කවදාකවත් නැති ධර්මතාවයක් දැන් තියෙනවනේ පිට යනකොට ආපහු ගන්න වෙන ආපහු යන එක වෙනම කතාවක්. මේක සාදු කියපු දවසේ නිවන් දකිනවා. එහෙම යනකොටම මේ ශ්‍රද්ධාවෙන් ඇනිලා ගත කරන වෙලාවේ තාපව ගන්න ඕනේ කියන එක හිතක් එනවනේ. මේක සාදු කියපු ගාන මේකට සමාදන් වෙච්ච ගාන මේක අම්මා දීප එකක් නෙවෙයි අප්පා දීප එකක් නෙවෙයි පින්කොලින් ආප එකක් නෙවෙයි පරිප්පු කාලම ඉගෙන ගත්ත එකක් ඔච්චරයි ඔච්චරයි මුළු සංසාරෙම එකතු කරත් අපි මේක නෙවෙයි අපි සමාදන් වෙන්නේ නැවත නැවත යනවා කියන වැරද්ද සමාදන් වෙනවා මේක සමාදන් වෙන්නේ ඒක හරියට ඒක තමයි ඉතින් ටිකක් මහන්සි වෙන්නේ නැතුව ඕක කරන්න බෑ දැන් මේ කඩන්න හදන්නේ පුංචි කෙලෙජක් නෙවෙයි නමුත් මේක පොඩ්ඩක් හිතලා බලන්න අපිට අම්ම කෙනෙක් කවදා ඕක කියලා දෙයි. තාත්තා කෙනෙක් අපිට ගුරුවරයෙක් කවදා කියලා දෙයි. කියලා දුන්නට ඔක හරියයිද? හරියන්නේ නැහැ. උත්සාහ කරත් හරියන්නේ නැහැ. මොකද හරි ගියේ එක දකින්න අපේ හිතේ යාන්ත්‍රණයක් නැහැ. හැබැයි වෙන්න දුන්න පස්සේ සමාදක් වෙන්න පුළුවන්. ඇත්තට සතුටක් ඇති වෙනවා. ඉතින් අනිදාසේ භාවනා කරනකොට දැන් මොකද්ද කරන්න වෙන්නේ දැන්? මේක මේ කමඨාන් සුද්ධ වුණා නම් ඊගාදාසේ භාවනා කරන්න මොකද පිට යන්නත් එපා ඒක. නැත්තම් පරික්ෂණය කරන්න බෑ. ඒ නිසා පිට ඵලයන් උඹ බම්බු ගාපන්. ගීල බින්කම් කරකෝ එන හිත හිත. එතකොට මට මේ පරික්ෂණය කරන්න පුළුවන්. එතන පිට යන එකක් ජොලියක් නෑ ඒක. මං කියන එක තේරෙනවද බලන්න. ඉනිතවදී දැන් පිට යන එක ශ්‍රද්ධාව පිළිබඳ අතිශෝක්තියක් සහ ප්‍රඥාව නැති දෙයක් වුණාට හෙට ප්‍රඥාවක් උඹ පිට ගියේ නැත්නම් මට මේ පරිශීලනය කරන්න බෑනේ. ඔබ ඵලයක් මම ඉන්ජු කියන එකට බල්ලා ගෙට එන්නවා මෙච්චරයි. බල්ලා ඊට එනක බඩු ගතියි. ඉංජු කියනකොට එනවනම් ඒකට ඉතින් බල්ලා ට්‍රේන් කරනවා කියන්නේ. ඒක අපි ළඟ තියෙනවා. අපිට තියෙන්නේ ඒකේ වටිනාකම මෙනිකේ වටිනාකම තියෙන්න ඕනේ විල්ලු දෙයක් උඩ තියන්න. ධාතුවේ වටිනාකම තියෙන සේක කරුණුක තියන්න. ඒක නොසලකා හිටියොත් සාප වෙනවා. අපිට වෙලා තියෙන අපි ළඟ කුසල් නැතිකම නෙවෙයි අකුසල් වලට ඡන්ද දෙන එකයි වැඩි. ඒක ලොකු දෙයක් කරගෙන ජීවත් වෙන ඒ විතරක් නෙවෙයි ඒක පිනක් කියලා හිතා. ඒ වගේ මෙව එව ප්‍රඥාව කියලා හිතා. නිසා අපි වගේ පුංචි පිරිසක් අතර විතරයි මේව සාකච්ඡා කරන්න අවශ්‍ය තරම් අමුදෝගි හරි තියෙන්නේ. නැත්නම් කාටද අපි කිව්වොත් මේ පිනක් කරලා ගැන කල්පනා කරන එක හොඳයි කියන එක අපිට දහම්පතල ඉගෙනුනේ. අම්මා වුණත් දැන් හිටියත් කියන්නේ ඕකනේ. බුදුහාමුදුරුවෝ ටොක්ක කනිනවනේ. ඔය කියනවා කියන්නේ අතීතයේදී ඉන්නේ. ඔළුව බේරගනින්. වර්තමාන මොහොතේ වරෙන් ඕක මතින් උඹට අධි කුසලයකට යන්න පුළුවන්. කන රත් වෙන්න ගහන ඕක ගැන කතා කරුවොත් කියලා බුදුහාමුදුරු කියනවනේ. එච්චර. ඒක වෙනසයි. ඒක හසේ ගුණ ගම මේ කරලා බලමුකෝ. දැන් ඔය ටික කරමු ඊළඟට තේරේ අං ඇවිල්ලා තියෙනවද නැද්ද කියලා. ඊට පස්සේ නැත්තම් කියලා කිය දැන් මට ප්‍රඥාව තියෙනවා කියලා ආයෙ කෑ ගහන්න පටන් ගන්නවා. සම්බර ඒක තමයි කියලා දුන්නේ. ඒ දේ කෙරුවට පස්සේ තේරෙයි අංගයට පුපුරනවා වගේ තේරෙනවා. ඒ තමයි වෙහෙස. ඒ වෙහෙස එනකොට ටිකක් අංගයට පුපුරනකොට තේරෙනවා කියන දේ සමාදන් වෙන එකකින් අපේ ප්‍රශ්න. අපිට අපිට වෙත පැමිණුව හැමදේ අපිට පුරුද්ද තියෙන කනපින්දල. පුරුද්ද තියෙන වැරදිච්ච දේවල් චර්චුරු ගන්න. බුදුහාමුදුරුවෝ කිසිම දවසක පැහැදිලිවම බලන්න. උදාහරණයක් මාරපාක්‍රියයි කෙලස්. හරිද හරියට දැකලා සතුටු වෙන. ඒතකොට කෙලෙස් නිකම්ම සුන්නත් දුර වෙනවා. පසතෝ බික්කවේ ඥානතෝ ආසවණං khයං වදාමි න අපසතෝ නෝ අජානත. මහණනි දැක දැන කෙලෙස් වලින් දුර වෙන්න ඕනේ නොදැක නොදැන කෙලෙස් වලින් දුර වෙන්න. එනිසා මගේ හිතේ නැවත ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක දකින්න ඕනේ. ඒක සමාදන් වෙන්න ඕනේ. ඒතකොට කෙලෙස් පන්තියම ඉවරයි එක චිත්තක්ෂණ. නෑ එතකොට මේ පළවෙනි චිත්තක්ෂණය මොකක්ද අරමුණ වෙලා හිටියේ පින්කමකුත් නෙවෙයි නම් සතියක් නෙවෙයි නම් මොකද්ද ওই කියන පළවෙනි පටන් ගන්නකොට අරමුණ වෙලා තිබුණේ දෙවිලයි සතියක් නෑ එතකොට ආයෙ මතක් කරලානේ වර්ණ පින්කම් ගත්තේ එහෙනම් සතිය නෙවෙයි මොකද්ද අරමුණ වෙලා තිබුණේ ඒක ඒක තමයි අරමුණ වර්ණට අකමැත්ත කියන එක තමයි අපි කියන්නේ කුසලයට අපේ හිත කැමති නෑ අකුසලයට රුචි ඕජාව සහිතයි. ඉතින් මේ වෙහස එනකොට දන්නවනම් මේක රූප ධර්මයක් නෙවෙයි මේක නාම ධර්මයක්. නමුත් මේක අනිවාර්යයෙන් මේකට මුණ දෙන්න ඕනේ මේක ස්වභාවයෙන් ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒක අරමුණක් වශයෙන් ගන්න ගිය දවසේ ඒ රූප ධර්මයකට වැඩිය හොඳට Tamanට පෙරගමන් කරුවෙනවා. ඒක දැක්කේ නැත්නම් ඒක දන්නේ නැත්නම් ඉතින් අපි නන්නත් අර ගොයෙන් පටන් ගන්නද කියලා දන්නේ නිසා මතක තියාගන්න බද්දයි පාවීම ඇවිල්ලා තියෙනවා. නීරසකම ඇවිල්ලා තියෙනවා. කම්මැලිකම ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක තමයි මේකට වෛර කරන එක තමයි අසත්පුරුෂකම කියන්නේ. ඔකේ අනිත් පැත්තනේ තණ්හාව, ආසාව, රුචි ඒකනේ සංසාරයට බැඳීම. දැන් මේක අනිත් පැත්තනේ. ආසාවේ බැඳීමේ අනිත් පැත්තනේ නීරසකම කියන්නේ. ඉතින් නීරසකම නිවන විය හැකියි. නිවන් මාර්ගයේ විය හැකියි. නමුත් ඒකට අකමැති නෑ. ඒක දකින්න නම් ඔය ටෙඩ ප්‍රඥාවක් නෑනේ ලෝකෙ. ඒකනේ ප්‍රඥාව කියන්නේ. අපි මෙතෙක් කල් කොන් කරපු කොනහපු නොදකින් කියාවු දේ තුන නිවන වෙන්න පුළුවන්. අපි ඒකට සුත් අවස්ථාවක් දෙන්න විතරයි කරන්නේ. ඒකම නිවන කියන්නේ නැහැ. දෙකයි තියෙන්නේ අපි කොහොමද වෙලා පහ වෙලා තියෙන්නේ. අපි හිතමු ඒට ඉන්නේ ඉස්සලා දැන් ආස්වාස් ප්‍රසවාස ඉන්නයි කියලා. මේ ආස්වාස් මේ ප්‍රසවාස කියලා. මේක හිතවිල්ලක්ද මේක ප්‍රත්‍යක්ෂයේද කියලා කොහොමද වෙරිෆයි කරන්නේ? ඒක තමයි. එතනින් පටන් අරගන්න. එතකොට මේ ආස්වාසේ මේ ප්‍රාස්වාසේ කියලා දැකීම හරහා අපිට හිතන්න පුළුවන් හීනෙක නෙවෙයි, මනෝවිකාරක නෙවෙයි, ඒක ප්‍රත්‍යක්ෂය. එහෙනම් ඒකේ ස්වභාවික ලක්ෂණ හරහා විතර අපිට ප්‍රත්‍යක්ෂය වෙරිෆයි කරන්න පුළුවන්. එහෙම නැත්නම් හැඩ මේ shape and the manners. එහෙම නැත්නම් ආකාර සහ සටහන්. මේ ආකාර සටහන් ටික කාටද කියනකොට එයාටත් තේරෙනවා නම් ਉਹ ආස්වාද කරන මේ සටහන්. මේ ආකාර ප්‍රසවාස කරන මේ සටහන් කියලා එයාටත් කියන්න පුළුවන් yes ඔබ පිස්සුවක නෙවෙයි ඉන්නේ කියලා. ඉස්ලාම ඒක වෙරිෆයි වෙනවා. මේ පම කියනකොට වම පොළවේ තියෙනකොට දැනෙන අත්දැකීම සහ දකුණු පොළවේ අපේ තියෙන තියෙන අත්දැකීම් දෙක මනෝ විකාරයක් වෙන්න පුළුවන්. පොළවේ ඇවිද්දට මනෝ විකාරය මේ මම ධාතු මනසිකාරය කරන්නේ මම අනිච්ච දුක්ඛම් බලන්නේ කිය තනි කර මනෝ විකාරය. නමුත් මේ වම තියෙනකොට දැකෙන සටහන් සහ ආකාරය සාධාරණ යුක්තියනේ උසාවි ඉන්න මිනිහට තේරෙනවා නේක වෙන අනුකාරයට විතරක් නෙමෙයි පය තිනකොට මේවා දැනෙන කියලා අපි ඒකට කොච්චර නොසලකන්නේ නැද්ද ඒක පන්නලා කොහෙද අපි කරන්නේ ප්‍රත්‍යක්ෂණය. ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද අපේ කතාවේ කවදාකවත් මේක කියවෙන්නේ නැහැ. එයිසයි මත්තර බතු වෙනිතා සියුම් දේවල් අල්ලන්නම් ආස්වාසේ ස්වභාව ලක්ෂණ සටහන් ආකාර ටික තමයි ඒකෙන් තමයි දැනගන්න පුළුවන් වෙන්නේ මිනිහා යන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද. කමඨාන් සුද්ධ කරනට ඒ ටික මඟහරවලමනේ අපේ කතාව යන්නේ. ඊට පස්සේ ගැඹුරු දෙයට ගියාට පස්සේ අපි කොහේ යල්ලන්නේ? අඳයව වල්පත ගත්තාසී දැන් අල්ලනවා අල්ලන්න ඕන ඔළුවේ. ඒ නිසා යම් කිසි කෙනෙක් ප්‍රත්‍යක්ෂණයට යනවනම් එයා කාටත් තේන හුදු භාෂාවට බෑ. මම ආස්වාස කරනවා මට මේ දේ වැටේ. ප්‍රසවාස කරනවා මේ දේ වැටේ. සද්දයක් අහනකොට මම දන්නේ මේක ආස්වාස ප්‍රසවාස නෙවෙයි සද්දයක් කියලා දැනගන්නේ මේකේ. රූපයක් කියලා දැනගන්නේ මේකේ. ඒකේ නෑනේ බුද්ධ දෙයක්. බුද්ධ දෙයක් නෑනේ සමීකරණ නෑනේ. ඒක ඕනේ අබෞද්ධයෙකුට තේරෙනවනේ. ඉන්නේ ඒ ටික පන්නපු මොනසයට විපස්සනාවක් කරනවා. ඒ නිසා පටන් ගන්නකොට මේ ආයන්න ආයන්නේ තමයි දැනගන්න පුළුවන් වෙන්නේ. මොකද ආයන්න ආයන්නේ මම බෑම් මේ මේ ගුඪ ධර්ම නෑ. එහාට යනකොට ගොඩක් ගුඪ ධර්ම ගොඩක් මේ සූක්ෂම ධර්ම වෙදී නිසා පටන් ගන්නකොටම ඒ කරගෙන යන දේ තියෙන ප්‍රත්‍යක්ෂණය නැත්නම් අවුරගා බලන්න පුළුවන් ගතිය මම දැක්කේ නෑ මහසි සිස්ටම් එකේ විතර කවුරක්වත් හයිලයිට් කරලා තියෙනවා. ඒක කියන්නේ මේ දෙකේ පන්ති කතා උගන්වන්න හදනවා හුස්ම ගන්නකොට හුස්ම ගන්න බව දැනගන්න ඕනේද ඕක අපි දන්නේ නැද්ද ඌව මොකටද කියලා පටන් ගන්නවා හැබැයි ඉහළට යන්නේ කොහොමද මේ බිම ඉඳලා පොළවේ ඉඳලා හරියටම ගියේ නැත්තම් ඒක නිසා නිතරම Taman කතා කරන මාතෘකාවේ තව කෙනෙකුට අත්දැකිය හැකි කොටසක් තියෙනවා ඒ ටික විස්තර කරන ක්‍රමයෙන් කිය တဲ့ ගේ සත්පුරුෂ සත්පුරුෂක ඒ ක්‍රමයෙන් කිය တဲ့ ගේ මෙයා ගැඹුරකට සූදානම් කරනවා ඒ මුල් ටික සාධාරණ කරන තමයි මේ ගොඩනැගිල්ල හදන ෆවුන්ඩේෂන් එක හරියට දාගත්තේ නැත්නම් එළියනම් උඩ හදන ගොඩනැගිලි ගැන විශ්වාස කරනවා. හැම වෙලාවෙම බිග්ිනර්ස් මයින්. හැම වෙලාවෙම පටන් අරගන්න මම ආස්වාස් ප්‍රත්‍යක්ෂින් ප්‍රත්‍යක්ෂණය කරන්න මෙහෙමයි ප්‍රත්‍යක්ෂ කරන්න මෙහෙමයි අත්දකින්න මෙහෙමයි ප්‍රසවාසය කරන්න මෙහෙමයි කියලා පටන් ගත්ත කෙනාට ඉදිරියට යනකොට ඒ අඛණ්ඩ ප්‍රත්‍යක්ෂ සතියේ තියෙන විශ්වාසය නිසා පටන් ගත්ත තැන තියෙන ගොරෝසු ගතිය නිසා එන්නේ එන්නේ එන්නේ සුළු තැනකට යනවා. නැත්තම් අතන හිත හිතලුවක් වෙන්න ඉඩ තියෙනවා. Tamanda සැකන වෙන කෙනෙක් කොහොම ඇත්ත නැත්ද කියලා කියන්නේ. ප්ලෑන් පොයින්ට් එකට අපි දන්නේ නැති තැනකට යනවා. ඒකට පාටම අපෝ සරයක් ආරහණයට වැටෙනවා. මම කියන්නේ බ්ලැන්ක් පොයින්ට් එක තියෙන ඒ පීරියඩ් එක වර්තමානයේද අපිට සාපේක්ෂව කියන්න බෑ. සාපේක්ෂව කියන්න බලව මේ මේ බ්ලැන්ක් එකට ගිය සතිය හරහන. එළියට ආවෙත් සතියට නම් එහෙනම් වර්තමාන. ගියේ අන්දමන්ද වෙලා නම් එළියට ආවට පස්සේ තන්දමන්ද නම් නිින්ද විය හැකි, කෙලස් විය හැකි, මනෝ විකාරයක් විය හැකි. ඒ නිසා පළවෙනි සැරෙන් අපිට මොනවාක්වත් කරගන්න බෑ. Tamandත් බෑ. ඒ නිසා යාර දෙන කමඨාන තමයි ඒ බ්ලැන්ක් එකට නැත්තම් දන්නා තැන සිට නොදන්නා තැනට එහිපත්ත පයින්නකොට 100ෙන්ද හිටියේ. ඉන්නතක ලෑස්තිලා යන්න පුළුවන්ද? පළවෙනි සැරේ බෑ. සබකෝලයිනේ. ඊට පස්සේ මතු උනේ සානපානෙටමද? හිතන අවදි උනේ සතියටද? ඉතින් යනකොට සතිය කියලා තමයි වෙරිෆයි කරන්න පුළුවන් නම්. එළියට එනකොටම සතිය වෙරිෆයි කරන්න ස්වභාවයෙන් හිතන්න පුළුවන්. ආයෙනම් මැදක් තිබිලා තියෙන සතිය. නැත්තම් හිතනවා. ඒ වගේ ඒක ඒක සියුම් සාපේක්ෂව අල්ලන්න ඕන එක. ඒක මේ ණය විපස්සනාවෙන් අල්ලන්න ඕන. ආනාපාන කරන වෙලාවේ අල්ලන එක ඊට වඩා බොහොම ගොරෝසු ඉන්නේ gadol කැටයක් වගේනේ. එතනින් තමයි වැඩේ අල්ලන්නේ. එතනින්ම තමයි දැනගන්න පුළුවන් වෙන්නේ මෙයා ප්‍රායෝගික මිනිස්සෙද නැත්නම් අනුවිකාරකාරී. අද තියෙන භාවනා ක්‍රමත් එක්ක බලනකොට කොහෙන් පටන් ගන්න කොහේ යනවද කියලා හිතා ගන්න බෑ මොකද මේ මූලික දේ ඒගොල්ලෝ කියන ඔය දෙකේ පන්තිව අපිට බෑ අපි පටන් ගන්න චිත්තානුපස්සනාවේ අපි පටන් ගන්න වේදනානුපස්සනාවෙන්, අපි පටන් ගන්න ධම්මානුපස්සනාවෙන් කියලා පටන් ගන්නවා. ඉතින් අටුවාචාර්ය වාද කියන මේ අහතට ඉනිමක් බඳින්න හදන. සාමාන්‍ය මනුස්සයර තේරෙන සාමාන්‍ය ධර්ම ෆිසික්ස් ඒගොල්ලෝ කියන ඒක නම් ඉති වැඩ නැහැ නේ ඒක ඉතින් කවුරුත් දන්න දෙන්නේ කියලා ඒක මඟ ආරයි මඟ ආරපු ගමන් හිත අතවලල්ල අරගෙන ඉතින් හැමදාම ඉඳ ගන්නකොට දුවට සර්වේ කරන කෙනෙක් ඉස්සලා බෙන්ච්මාක් එකට කියලා ඔරියන්ටේෂන් එක අරගන්නේ ඕන බෑරින්ග් එකක් ගන්න. පරණ බෙන්ච්මාර්ක් එක කරලනවා. එතනනේ ටියුර් ලයිට් එක තියන්නේ. බෙන්ච්මාර්ක් එක නැත්තම් හැමදාම දැන දැන ඉල ඔරියන්ටේෂන් එක ගත්තට රීන්ෆෝස් කරන්න බෑ තොරතුරු. ඒ නිසා අපි එක පොයින්ට් එකක් අල්ලගන්න ඒක පිළිබඳව ෆුල් තරව යන්න ඕනේ. ආසස්වසස් ඇල්ලුවා නම් ඒකේ තියෙන මේ සාමාන්‍ය මිනිසුන්ට තේරෙන ධර්මයෙන්මයි පස්සට හම් වෙන ගැඹුරු තැනදී වෙරිෆිකේෂන් එක නැත්නම් මේ උරගා බැලීම සිද්ධ වෙනවා. හරිම අමාරුයි තේරුම් කරලා දෙන්න. ඒක හුඟ දෙනෙක් ගැඹුරු තැන් වලට ගිහිල්ලා එතනින් පටන් ගන්න හදන නැත්නම් මූල් ටික අමතක කරලා යනවා. එතකොට මේ ඉනිමගේ පළවෙනි පළවෙනි තට්ටුව අතට අමතක කරලා යන්න හදනවා. ඒකේ තියෙනවා හරි හම්බල් ගතියක්. ඒකේ තියෙනවා හරි නිහතමානී ගතියක්. හැමදාම බිගිනවා. හැමදාම මම ආදුනිකයෙක් කියන. බුදුහාමරත් එක බලනකොට අපි ඇත්තටම ආධුනිකයි. ඉතින් හැමදාම ආස්වාසය තියා ප්‍රස්වාසය දිහා බලනද ඉපදිච්ච බබෙක් ඉස්සල්ලාම හුස්ම දිහා බලනවා. එතකොට එතකොටම හිත තිරියනවා. එතකොටම හිත ඩවුන් වෙනවා. දැන් මම ආනපාන හොඳට දන්නා මට ගිය ගමන් ආනපාන කරන්න පුළුවන් කියලා කියනකොටම තේරෙනවා අයියා කාලයි. ගොඩ ගන්න බෑ. ගොඩ ගන්න බෑ මං යන්න බුරුමේ යන්න ඉස්සලා ප්‍රේමසිරි ආම්බුරන්ට ගියලා මට කිව්වා උඹ කනවා බුරුමේ ගිහිල්ලා හොඳ කෑමනක්. ඔය කතා කතා කරන්න යන්න එපා. කියන දේ කරපන්. මංගෝ දාන්න කොහි ගියත් මට නම් සමාධිය තියෙනවා කියලා පටන් අරගත්තා. ඉතින් කිව්වා. කවදාකවත් ගුරුවේ ප්ලග් වෙන්න හම් වෙන්නේ. ඒ සෝන්නේලා ওই කතා කියන කෙනෙක් කිට්ටුවක් ගන්න. ඒ වන්සර ධර්මය පිටින්නේ නැහැ. එයා දැනගන්න ඕනේ ඔබ වහන්සේ කියන්නේ මොකද්ද? ඒ දේ මම කරලා බලලා මෙන්න මෙහෙම මට වැටෙන්නේ කියලා මේ සරල අර බේසික්ස් ටික නැත්නම් අපිට මේ ඕන කෙනෙකුට අහු වෙන අත්දකින්න දේ එතනින් පටන් ගත්තා නම් වරදිනවා. ඒකත් ලොකු දෙයක්. පොඩි කාලේ මට බඳකයි අත් දෙක දිගෑරෙන වටේ කැරකෙන. කැරකිලා වැදුනොත් නඩනවා වැදුනොත් නඩනවා කියලා මොකද කැරකිල්ල තාම තියෙනවනේ. දැන් ඊුන් නම් ওই දෙල්ලම් කරන්නේ නැහැ. අත් දෙක දිගෑරගෙන කැරකෙන වේගෙන් කැරකිලා නතර වුණත් ඇතුලේ කැරකනවා. අනේ සෙල්ලම යනවනේ. ඒකට අපිට පේන්න පටන් ගන්නවා ගියේ ගියේ ගැම්ම කැරකෙන ගැම්ම උයේ ඇඟේ තියෙනවා. ඒ වගේ අපි මොනම කතා කරමින් බලන්න ඒ කතා කරපු ভাইබ්‍රේෂන් එක ඊගාව කතා කරනකම් තියෙනවා. මොනවාරි වැඩක් කෙරුවොත් ගැම්මට ඒ මොමන්ටම් එක ගෙනියනවා. මේ මොමන්ටම් එක තමයි ඊගා චිත්තක්ෂණයට හුක් එක දාන්නේ. ඒකට බුදුහාම කියන්නේ භවනෙට්ටිය. ඒ නිසා අපිට තේරුම් අරගත්තොත් එහෙම අපි වේගෙන් යන ප්ලේන් එකකින් ගිහලා වැහපු ගමන් තීරණ නිකන් ඒ ভাইබ්‍රේෂන් එක තමයි දැනෙනවානේ. වාහනේ ගමනක් ගිහලා ආපුවම මේකට හොඳට අවදි වුණොත් රිකවරි එක හරි ෆාස්ට්. තමයි ළඟ තියෙන්නේ වාහනේ කිය ভাইබ්‍රේෂන් එක. මේකට හේතුව කියලා නැති කියන්නේ. ඒක ඒක මගාරින්න නෙවෙයි. ඒකට හොඳට අවදි වෙන්න අවදි වෙච්ච ගමන් රිකවර් කරන බොහොම ඉක්මනට. ජෙට් ලැග් එකට වුණත් අවදි වුණා. මේක මේක තියෙන්නේ කියලා. ඒ විදිහට බැලුවොත් අපේ මුළු ජීවිතේම යට විකටම යන ভাইබ්‍රේෂන් ඇතිනකට භවය කියලා කියනවා. මොන වෙලාවක ඇත්තක වහකට වහගෙන ඇතුලට ගිය ගමන් අපිට පේනවා දිගට පවතින මැරිලා නැති බවට සංඥාවක් හැම චිත්තක්ෂණයකම පිට කරනවා. ඉඳ කියලා නැති බවට චිත්ත සංඥාවක් හැම වෙලාවෙම නිකුත් කරනවා. ඒ වගේම මම අවදි කියන එක එකට සතියෙන් ඉන්න බවට සීමුර්ජා වෙලා නැති බවට මේ සංඥාව පාළුව කියලා අපේ හිත අඳුරලා තියෙනවා. තනිකම කියලා. කොම්මුණා කියලා. අතපල්ලි වැටෙනවා. මොනවාක්වත් නැතුව තනි කරන දැනකොට අපිට දැනනවනේ සංඥාව මැරෙලා නැහැ කියන්නේ. මේකට අපි හෝනියමක් කියලා ගණන් කරනවා. කාලකන්නිකමක් කියලා ගණන් කරනවා. පාළු ගතියක් කියලා ගණන් කරනවා. එහෙම නැත්නම් තනි වුණා කියන්නේ. ඒ නිසා අපි ස්වභාවික බයක් තියෙනවා. ඒකට ඒලි මේ ලෝන්නස් and loneliness කියලා කියනවා. අපි loneliness වුණොත් ඒක අපිට සාපයක්. මේක aloneness කියන වචනේ දැම්මොත් සුභාසිතයි. ඒ නිසා අපි පුළුවන් තරම් බලන නිකන් නෝට රේඩියෝ එකක්. පුළුවන් තරම් බලන ටොපියක් අකයි. අපි කැමති නෑ තනි වෙනව ළඟින් ඒකට වෙන්නේ කාල කන්නවා. ඒ බුදුන් කියන ඕකට නම වෙනස් කරන හොඳ කලාව. උට විවේකී කියනවා. උට විශ්‍රාමී කියනවා. ඉතින් අපි උඹ වෙලාට ඉන්නේ ඒකේ. තවද වැඩි වෙලා කොයි කොච්චර බිසි ලයිෆ් එකක් ගත කරත් අපි ඉන්නේ ඒකේ. නමුත් ඒකට වෛර කරන නිසායි අපිට ඒකේ සමාදාන අපිට ඒකේ ආනිසංස ලැබෙන්නේ. ඒක ඒක සමාදන් වෙච්ච දවසේ මේ භාවනා කරත් නැත තුඟක් කරලා තනියම ඉන්නේ. මොකද කියලා තියෙන්නේ මේ ভাইබ්‍රේෂන් එක. අගේ කරන්න දන්නේ නැහැ විතරයි ප්‍රශ්නේ. අගේ කරන්න ගිය ගමන් අපිට පේනවා අපි කොච්චර බිසි ලයිෆ් එක ගත කරා. වාක්කලාට හිත තියෙන වර්තමානයේ දන්නේ නැහැ. විපුණු මලේ රුව එමල දනීදෝ මල කිදුවේ ඔබ හැඩරුව බලන්න එපා කියලා නන්දමණි හින්දුවක් කියන්නේ. අපි නිවන් දැකලා තියෙන නමුත් අපි දන්නේ නැහැ ඒ වුණත් අපි හිත ආදි ආශා කවුරුත් එක්ක කතා කරනවා. අපි හරියට ටෙලිවිෂන් එක බලනවා. අපි ඇස පත්‍රේ බලන මොකද අපි නිවන දැකලා තියෙන්නේ කාලකණිකනවා. උදකලාවක් වශයෙන් නෙමෙයි දැකලා තියෙන්නේ පාළු ගතියක්. ඉතින් ගොලේ ඉතින් මොකද කරන්නේ? නිවන ලැබෙන්න ලැබෙන්න එක සෙනඟ මැදට යනවා, රේඩියෝ දාගන්නවා. ඒ අසත්පුරුෂය. සත්පුරුෂය දැනගන්නවා අත් දෙයිනේ මේ කොච්චර බිසි ලයිෂයක් ඇති කරත් වැඩි වෙලා ඉන්නේ තනියම. මේකට සාදු කියපුවම ඉවර. ජීවිතයමකෝ, බඳපුවාමකෝ, පැවිදි වෙච්චාමකෝ ඉතින් මේ මේ ආකල්ප වෙනස කවදද සිද්ධ වෙන්නේ? ඒකට කියනවා මිච්ඡා සංකප්ප සම්මා සංකප්ප. ඉතින් සමි මේ අවසන් ලිසි. මොනවා හරි දෙයකට හිත දාලා තිනවට තනි වීමට බයයි. තනි වෙන්න බය සීලිය නැති නිසා. කෙලෙස් වැඩි නිසා. සීලවන්තයාට තනි වෙනකොට වෙන මොනම දෙයක්වත් ඕනේ කණ්ඩත් ඕනේ පොණ්ඩත් ඕනේ මගේ වැඩක් කරන්න මට ඉන්න. තියෙන දැන් ඔය විතක් මේ වැඩට ගිහිල්ලා ඇවිල්ලා වෙනසකට සෝනස් කියන වගේ ටීවී බලනවා හරි කම්පියුටර් එක මොනවා ඒක ඒක මට මට සෝනස් කියන පස්සේ හැබැයි ඒක කියන්නේ නිකන් ඉන්න කියන්නේ නැත්තම් ඒ වෙලාවට භාවනා කරන්න සෝනස් කියන්නේ අදන චිත්‍ර කියන්නේ දැන් ඔය ප්‍රශ්න තියෙන්නේ ජොබ් එක ඇවිල්ලා ධර්මයන්ද ගත්තා. ධර්මයන්ද සින්දුවක් කන්නේ කොහොඳද නරකද කියන එකද ප්‍රශ්නේ. නෑ ඒක නෑ ඒක වෙන වැඩක් නෑ මොකක් හරි රිලැක්ස් කරන්න හරි නෑ රිලැක්ස් කරන වෙලාවේ සින්දුවක් ඇහුවට ඒකද හොඳ රිලැක්ස් එක කරන එක සින්දුවක් නා කරන එකද කියන එක ප්‍රශ්නේ ඒක ඒක ඔතේ ඒක එකක් අපි ගමු නැත්තම් කරන්න බෑ සින්දුවක් අහන බව දන්නවනම් ප්‍රශ්නේ නෑ ඒක මොකක් හරි කිප්පෙනවා දැන් මොන හරි කරන්න ඕනේ මේ හරි ඒකට එන්න අතෙන් අල්ලන්න එපා ඉස්සල්ලා අපි දැන් අපි ගෙදර ආපු ගමන් සරමෙන් දාම තේරෙන්න ඕන ගෙදර ආවයි අපි ගුරුමකාරයා රටාවට යන්නේ සරමෙන්ද ගන්නේ ඇමරිකාට ගෙදරාවත් කලසෙමින් ඉන්නේ. දැන් මං කියන්නේ අපේ ක්‍රමයේ හැටියට ගෙදරාපව තරමන්න මම දැන ගෑනු කට්ටිය උපනවා කියනවාද කියන්නේ. ඊට පස්සේ ඊට පස්සේ දැන් ගෙදරාන ගෙදරාට පස්සේ අපිට රිලැක්ස් වෙන්න අපි සීන්දුවක් දානවා කියන්නේ. අපි දැනගන්නවා නම් දැන් මම ඉන්නේ සීන්දුවක. තියෙන සතිය තියෙනවනේ. ප්‍රශ්නයක් නැත්තේ. ඊට පස්සේ සින්දුව නැති දවසේ මට දැන් අප්සෙට් නේද? මට බැරිද මේ රිලැක්සේෂන් එක බාහිර හේතුවක් නැතුව ගන්න. එතකොට විමුක්තියක් තියෙන්නේ. ඒක නිසා එතෙන්ට යන්නේ ඉස්සලා දැන් දැනගන්න රිලැක්ස් එක තියෙනවා. ධනමත් ඇදලා තියෙන මේ පොඩි හින්දුවක් වගේ තියෙනවා. අර පතල වීදම නෙමෙයි හින්දුවක් කියන්නේ ඔකට කොම්ප්‍රොමයිස් කරපන්. හැබැයි දැනගනින් ඔබ වාලා. ඔබට සින්දුවක් නැතුව බෑ. ඊට පස්සේ බලන්න තියෙන සින්දුව නැතුව මේ රිලැක්සේෂන් එක ගන්න බැරිද? ඒත් බලනකොට ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඉස්සලා සින්දුවක් ටිකක් අල්ල ඇහුවට එයා දන්නවනම් මට කාගේ හරි එල්ලිලා ඉන්න. හේතු වෙලා ඉන්න. මේ හේතු වෙලා ඉන්න දේ නම මම ගන්නේ සතික් මරණ එක නෙවෙයි. හොරකම් කරන එක නෙවෙයි. කාම මිත්‍යාචාර නෙවෙයි අහිංසක වැඩක්. හැබැයි බැරිද මේ අහිංසක වැඩෙත් නැතුව ඉන්න කියලා බලන එක වගේ සෙකන්ඩ් ස්ටේජ් එක. ඉතින් දැනගන්න ඕනේ මම සාමාන්‍ය ක්ලාසික් මියුසික් කරනවා නවල් එකක් කියවනවා. ඉතින් සාමාන්‍ය පුරවැසියන්ගේ වැඩනේ. හරි. ඒක උන රිලැක්ස් වෙනවා. නමුත් ඩිපෙන්ඩන්ට් නේ. එච්චරයි බුදුරජාණන් කියන්නේ එච්චරයි. ඒ තාක් ඔබ දාසේ කේතරම්බ කඹුරුන, ඒ තරම්බ වාලා. ඉතින් සරල දෙයට ඩිපෙන්ඩ් වෙලා සරල දෙයක් නැතුව ඉන්න එක්ස්පෙරිමන්ට් කරන්න ඒක නිකන් සින්දු අහන එක හොඳ නැහැ කියන එක නෙමෙයි තියෙන්නේ අන්තිමට තේරෙවා බීතෝවන් මියුසික් නම් අහන්නේ ඔය පැස්ට්‍රෝලේ මියුසික් එකේ මොකද්ද පෙන්වන්නේ බීතෝවන් එයා පෙන්වන හાર્ට් බීට් එක ඒකෙන් තමයි ඒක තමයි ලෝකේ තියෙන හොඳම ඒකලා ගෙනල්ලා මියුසික් නැති චිත්තක්ෂණයට ගේනවා ඒකලා ආයෙ මියුසික් එක පටන් ගන්නකොට අර මියුසික් එක නැති එක තමයි ලෝකේ තියෙන හොඳම මියුසික් එක මම කිව්වා ධම්මික ආමලෝ පැස්ටෝලේ මියුසික් එක සිම්පනි එක අහන්න. මම හොලන්ඩ්වල ගියාට පස්සේ ඔරිජිනල් කැසට් එකක් ගෙන. මම අහගෙන හිටියා සිතු අඩු කරලා අඩු කරලා අඩු කරලා බීට් එක අඩු කරලා අඩු කරලා ගෙනල්ලා මියුසික් සයිලන්ට් කරනවා. සයිලන්ට් කරලා ආයෙ සරයක් මේ තන නිල්ලක ඉඳගෙන ෆ්ලූට් එකක් ගන්න සද්දේ එන්න පටන් ගත්තාම හොඳම කැලේ තමයි මියුසික් එක නැති. ඒක බීතෝන් විතරයි දන්නේ. අපි දන්නේ බීතෝන්ගේ මියුසික් විතරයි. ඒක කලකම්බැල්ලේ. මියුසික් එක නැතික තමයි හොඳ මියුසික් එක. ඒ නිසා මියුසික් එක ගන්න. මියුසික් එක අපි ආරමුණු කරමු. මියුසික් එක නිමිත්තක් කරගන්න. නිමිත්ත කරගන්න මේකෙන් ඩිපෙන්ඩන්ට් ඉන්ඩිපෙන්ඩන්ට් එක විතර දැන් ප්‍රශ්න. ඒක රිලැක්සේෂන් නැත්තු වර්ධන ඔක්කොම තියෙනවා. අන්තිමට මියුසික් එක නැති කරන්න පුළුවන්. ඊතර ධර්මයේ ඊතර ආගම. මියුසික් එකට යනකම් ස්ට්‍රැටජිස්, ෆිසිකල් ස්ට්‍රැටජිස්. අපි අතරම් බලන කොට අපි දවසේ මම කියන්නේ සතුන් මරණ එකෙක් ගත්තත් බුදුහාමුදුරුවෝ අහනවා යකෝ දවසම සතුන් මරනවා දෙක. ඒනට උ දවසම පෙලෙනවනේ. ඉතින් උ අපාය යනවා. උ දන්නවනේ මං සතෙක් මරුවා විනාඩි 5යි නමුත් පැය 24කුත් 23කුත් විනාඩි 55ක් මං සතුන් මරලා නැහැ කියන එක උ සමාදන් වෙනවා උ අපාය යන්නේ නැහැ. ඔය පැය 24ට වඩන්න ගත්තොත් චික්කේ වෙච්ච වැඩ කණේ කුඹේ පෑගෙන අයියෝ මට වෙච්ච දෙය කියලා ඉතින් ඉන්නේම අපායේ. මේ දැනුත් ඉන්නේ අපායේ. අපි ඕකනේ අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ. අපි සමාදාග වෙන්නේ වෙච්ච වැරදි ටික විතරයි. කවදාද අපි සන්තෝෂෙන් එක චිත්තක්ෂණයක්ම සතියෙන් හිටියා. මට මානව අයිතිවාසිකමක් තියෙනවා දෙකක් ඉන්න. මම මේකේ උඩ තියලා වඳිනවා කටට කරඬුකට වඳිනවා වගේ රැඩිකල් යන්නේ නිකන් දැක්ක. ඇත්තටම හුඟක් වෙලාට පව කරමින් නෙවෙයි ඉන්නේ. මොකද පව කරන්නේ නැති ඒවා අපි නියුට්‍රල් වෙලා යනවා ඒවා මෙමරි එකට යන්නේ. පවු ටික විතරයි උදේ ඉඳලා හැන්ද යනකම් ඇහැට වැඩි තිකුණ වගේ කැවි කැවි තියෙන. ඉතින් ඌ අපායයි. ඔතු දන්නවනම් වැඩි වෙලාවේ මිනිස්සු වශයෙන් අපි ගත කරන ජීවිතය ඉතර පවු කෙරෙන්නේ මේක සමාදම් වෙන්නේ කවද්ද? පවු මං කියන්නේ සමා පවු කරලා ගැන අමතක කරලා නිකන් හිටපන් කියන එක නෙවෙයි. පවු සමාදම් වෙන්නේ නැහැ. නියුට්‍රල් මයින්ඩ් එක නැත්තම් සාමාන්‍ය මනස සමාදම් වෙනකොට අර පවු එන්නේ ඉන්න පැත්තකට. මෙයාට ඉන්න තැනක් නැහැ නේද? ඒ නිසා සංකල්පය කියන්නේ බව කරන වින කරන වෙලාව නෙවෙයි. සාමාන්‍ය වෙලාවක අපි මොනවද හිත හිතයි ඉන්නේ හිත හිතයි ඉන්නේ කරපු වැරදි ටික විතරම. මනුස්සයෙක් වෙන ඌණියම් කරන්න ඕනේ කවුරක්වත් ඌ ඌණියමක ඉන්නේ. ඉතින් බුදුහාම කියනවා ඇයි හත් දෙයනේ මනුස්සකම හිටපන්කෝ. මනුස්සෙක් වයන්කෝ. මේ වෙච්ච දේවල් ගැන කණපින්දම් ගහගෙන අල්ලපු කෙනාටත් SMS ඇර ඇර කතා කර කර ඌගේ ඔළුවට කක්ක දම දම. ඒකනේ අපි සහෝදරකම කියන්නේ. අපේ නෑදෑකම කියන්නේ මට හම්බෙච්ච කුණු ටික ඔයගෙන් ගී ගාගත්තත් ඔන්න හරියන්තම්. ඒ කියන්නේ ජීවිතේ මල් විහිම්පල් කියලා කියන්නේ. ජීවිතේ ඇත්තටම අපිට ලැබිලා දෙන ජීවිතේ ඉතාම සුන්දර ජීවිතයක් ලැබිලා තියෙන අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් පව් කතා කරන අමනියොත් එක්ක ඉඳලා විදේශීය මොයි ප්‍රවෘත්ති මධ්‍යස්ථානත් එක්ක ඉඳලා කුණු වෙලා තියෙන්නේ. ඒ දවසේ කුණු වර්ප ටික ඇහුවේ නැත්තම් බත් කන්න බෑ. අත්තරේ බැලුවේ නැත්තම් බත් කන්න බෑ. ප්‍රවෘත්ති ඇහුවේ නැත්තම් බත් කන්න බෑ. රේඩියෝ එකේ ඉන රුණු කන්දල් උන් කරන්නේ ලෝකේ තියෙන කොහොම කුණු ටික ගෙනලා විනාඩි 5කින් දඩපඩ දඩපඩ ගාලා කියවනවා. ඉතින් අපි බත් එක පැත්තක දීලා ඒ කුණු වර්පේ ඇහුවට පස්සේ අම්මේ දැන් මේ හිටියට පස්සේ දැන් පත්‍රේ බලන්න නැති වෙච්චාම ගෙදර යන්නේ දැන් දවස් 7 රිට්‍රීට් කරනවානේ ඉතින් මං කියනවා ගෙදර යන්නේ රෑ 7ක් කන්න බැරිවා. ඉතින් ඉක්මනට ඒ ටික දවස් 7ෙන් පත්තරට කියවන්න ඕන. අල්ලපු ගෙදර කටුකම්බි කටකොක්කව ධාන කයිවරු කියලා කියලා ඉන්නුනේ අල්ලපු ගෙදරත් එක්ක. ඒ ටික තමයි දවස් හතේ කල්පනා. කක්ක නැතුව ඉන්න බෑ. කක්ක නැතුව ඉන්න බෑ. මන් දන්නේ නැහැ තේරුණාද කියලා hina වෙන්නම් තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්න පිස්සු. මම ඉස්සර බලන්නේ නැහැ. ඒක නෙමෙයි මං කියන්නේ. අපි කරන්නේ අපේ රීල් එක අරගෙන පරණ කුණු කන්දල් බලපලා ඉන්න එක. මරණ වෙලාවේදී ඕක තමයි වෙලාදී ඒක ඇබ්බැහියට යනවා. ඒ නිසා කුණු කන්දල් ටික ටක් ගාලා වෙනවා. ඉතින් අල්ලපුවාම බැල්ලියක වැඩේ උපදීද ගැරඩියක් වෙයිද කියන්න බෑ. ඇයි මේකම හිත හිත ඉන්නේ. නමුත් අපි හිතන්න පටන් ගන්නනේ අපි බණත් අහලා තියෙනවා. බුදුහාමුදුරුවෝ දැකලා තියෙනවා වර්තමාන මොහොතේ ඉන්නන මනුස්සකම. මැරෙන්නේ ඉස්සලා අපි දන්නවා ඒ ටික ඉරේස් කළා දානවා. ඒකල සතුටු වෙනවා අපි. සාමාන්‍ය සරල මනුස්ස ජීවිතයක් ගත කරලා තියෙනවා අපි. ඊට වැඩිය දෙති ලොකු ස්වාමීන් වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේ මිනිස්යා වෙත පැමිණෙන්න පුළුවන් දුක් කොච්චර කන්දරාවක් අයින් කරලා දීලා තියෙනවා. භාවනා කළා නෙවෙයි තර්කණේ. භාවනා කළා නෙවෙයි තර්කණෙන් අල්ලලා දීලා තියෙන. ඒ තර්කණේ නැතුව භාවනා කරන්නත් බෑ. අය නිතරම තමන්ට දෙසීගෙන ඉන්නේ. ඒක නඩ භාවනා කරගන්න. තමන්ට තමයි මෛත්‍රී කරන්න ඉඳගෙන ජොලියේ ඉන්න. මම දැන් මෙතන ඉන්නවා කියලා ඒක සමාදන් වෙන්න තිබුණේ මොන සත්‍යයක්වත් පිටවන්නේ. අපිට හරි අමාරුවක් නේ තියෙන්නේ මේ කයත් එක්ක ජීවත් වෙන්නේ. අපි වැඩිම අනුන්ගේ කයක් ගැන හිතනවා. අනුන්ගේ තනක් ගැන හිතනවා. අතීත නාගත හිතේ ඉඳ මුළු සංසාරයක් ඉඳලා. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දේශනා කරලා තියෙනවා දුක්ඛ සත්‍ය තේරෙන ක්‍රම හතරක් තියෙනවා පීලනට්ටෝ සන්තාපනට්ටෝ පෙළන ගතියක් තියෙනවා. මේම නිතරම හෙල්ලි එලි තියෙනවා. ඒක හරියට කුල්ලට දාපු හාල් ටිකක් පොළනකොට හාල් ඇට එකට ස්පාසුවක් නැහැ. ඒක මේ සෛලේ එකම සෛලයක්වත් විවේක වෙලා නැහැ. හැම වෙලාවෙම ඒක ভাইබ්‍රේෂන් එක තමයි ලයිෆ් කියලා කියන්නේ. ඒක තමයි එක්සිස්ටන්ස් කියන්නේ. භවය කියලා කියන්නේ. මේක දකින්න අපි බයයි. අපි වෙනට අනුන්ගේ ভাইබ්‍රේෂන් බල බල ඉන්නේ. අන්තික තවන ගතියක් තියෙනවා. නිතරම මේක ජීවිතයක් තියෙන උණුසුමක් තියෙනවානේ. මේ තවන සහ පෙළන ගතිය තමයි අඩිය මේකේ තියෙන්නේ. ඒක තමයි ජීවිතය කියලා කියන්නේ. පණ කියලා කියන්නේ. ඉතින් අපි ඒකට බය නිසා ඉෂ්ටික දේවල් බල බල ඉන්න ලෝකේ වටේ තියෙන්නේ. මේක නිතරම ෆ්ලක්ස් එකක්. මේක නිකන් අලු ගොඩකට ගලක් ගැහුවා වගේ තියෙන දේ. නිකන් ටීවී එකේ ස්ක්‍රීන් එකේ ඩොට්ස් හදන වෙලාවක. ප්‍රෝග්‍රෑම් එකක් නැහැ. ඉතින් මේක දකින්නට වඩා අපි ඉක්මනට ටියුන් කරලා බලනවා. ගෑණිකු මිනිකු පේනවනම් අන්න පිච්චර් එක හරි. ඉතින් මේකට යන්න ලොකෝ සූදානම් ශරීරයක්. මේක නැතිකම නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේකට සමාදම් වෙන්න ඕනේ. ඒ නිසා උදේ ඉඳලා හැන්ද වෙනකම් මේකේ ඉන්න පුළුවන් නම් 100 100ක් මේක කෙලස් නෑ. ඒ එහෙමනම් ඒ මනුස්සයාගේ ලොකු සත්පුරුෂ ගතියක් තියෙනවා. ලොකු තෑග්ග පිළිගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒකේ මනුස්සයෙන් අයින් කරන මායයට බෑ. ඒකේ අයින් කරන කෙලෙස් වලට බෑ. ඒකෙන් අයින් කරන්න ඥාන පිරිමුණයි කියලා බෑ. ඒක තමයි මානවයිතිවාසිකම් කියන්නේ. අපි මානවයිතිවාසිකම් කියලා සටන් කරාට මොන කුණු හරි බෑ. අපි ඕනම වෙලාවක අපිට භවයට යනවා. අර්ථපහන කියන්නේ ගියාම පේන්නේ ඕක තමයි ෆ්ලක්ස් එක පේන්නේ. ඒ තමයි බුදුහාමර අනිච්චන් කියලා කිව්වේ. අනිත්‍ය කියලා කියන්නේ. කියන්නේ එක ෆැසට් එකක් නෙවෙයි. ඒක ෆ්ලක්ස් එකක්. ඒකට කියන්නේ සන්තති කියලා. සමහරట్లాට පොඩි පොඩි දෙයක් සමහරට සවුන්ඩ් එකක්. මට ලයිව් ක්ලාස් එක. එක එකට එක එක වෙලාවල් දෙනවා. ඒකට ෆැසට්ස් ගොඩක් තියෙනවා. ඒක තමයි ප්‍රകൃති. ඒක තමයි ලෝකේ මූලික ප්‍රාග් ශක්තිය. ඒකෙන් තමයි මේ තේරෙම වෙන්නේ. අපි ගන්නවා ඒක අඩියටම ගෙනියන ලෙවල් එක දිහා බලාගෙන ඉනවා. කිසි දෙයක් වඩපත් වෙනවා. it's a full potential nothing manifested. ඒ potential එක තමයි නිවන කියන්නේ. ඉතින් යනකම් රිඩියුස් කරන්න පුළුවන් නම් ඒක මැනිෆෙස්ට් වෙලා නැහැ තාම. සත්‍යයක් රූපයක් බාටපත් වෙලා නැහැ. potential එක තියෙනවා. ඉතින් අද විද්‍යාවෙන් කියලා කියන්නේ අපි කොන්ෂස්නස් එක තමයි මේ පොටෙන්ෂල් එක වෙන එකක් බාට මැනිෆෙස්ට් කරන්නේ. මැනිෆෙස්ට් කරාට පස්සේ ලෝකයක් වෙනවා. පුළුවන් තරම් පොටෙන්ෂල් එකේ හිටපන්. යක් කරන්න යන්න එපා. දෙයක් වෙන්න දෙන්න එපා. වෙනවයි කියලා කියන කෙලසිලා. කොන්ෂස් එක අන්මැනිෆෙස්ට් තියාගන්න. වෙන උදේ ඉඳලා හැන්දෑනකම් බලපුවාම නිකන් මෙලුගක් තියා බලන වගේ. ලක්ස් එකක්. හැබැයි හරි ෆ්ලැට්. හරිම බෝරින්. හරිම මොනොටොනස්. හැබැයි කෙලෙස් කි අපිට හිතනවා ඊට මීට වැඩිය හොඳයි කහ පාට නිල් පාට දකින්න නම් හතරස් දකින්න නම් රූප දකින්න නම් ඉතින් අපි මොනවා හරි මේකෙන් නිර්මාණ කර කර කෙලෙස් වලට කැමති මම කරන දෙයක්ද ඇහැ කරන දෙයක්ද කියලා කියන්නේ. ඒකට මම කියන්නේ වචන. ස්වාමීන් වහන්සේ නිරා යන්නේ. නිරා ගිල්ලනේ එකින් එකට එකින් එකට යාවෙලා තියෙන. ලොග්ගල් තියෙන්නේ. ලොග්ගල් එකට පිටිපස්සෙන් එකක් එක නිරා ගිල්ලා එකට එක ලොක් වෙන තියෙන්නේ. මගේ එක ෂාප් කට් එකක් නැහැ. ෂාප් කට් එකක් තියෙනුත් මේක වෙන් කරන්න පුළුවන්. මේක මෙහෙම ඇමිනිලා තියෙන්නේ. ඒ නිසා කට් එකක් ගත්තට පස්සේ පේනවා අරකින් කැලකුයි මේකෙන් කැලකුයි මැදින් කැපිලා තියෙනවා. ඉතින් ඒක වෙන් කරගන්නවා කියන එක ලේසින එකයි කරලා තියෙන්නේ මේ හුක් වෙන තාලෙක. භව නිට්ටියක් හැම වෙලාවෙම තියෙන එක තමයි අනාගත බලාපොරොත්තු කියන්නේ. අපි ඒක සුබ දෙයක් විදිහට අඳුරලා දීලා තියෙන. බුදුහාමුදුරනේ බලා අනාගත බලාපොරොත්තු තියෙන තාක්කල් සංසාරේ තියෙනවා. වර්තමානයේ සියල්ලම සම්පූර්ණයි කියනකොට භව නිට්ටියක් අවශ්‍ය කරන්නේ ඒකට එන්න බෑ අපිට හිතන එහෙම කිව්වොත් කොහොමද අනාගතය සැලසුම් කරන්නේ කොහොමද දරුවන්ගේ අනාගතය බලන්නේ රටේ ආර්ථිකය කොහොමද යන්නේ කියලා ඉතින් ගොඩාක් භව නිට්ටිය තමයි මේ අධ්‍යාපනයේ තනිකරම යොමු කරන්නේ. ඉතින් ඒක දිගේ ගිහිලා කොහේ නිවනක් වගේ. ඒක දිනේ එන්නේ එන්නේ අර නූල් ගෙත්තම මේ මොනවාද? රේන්ද කොටක් රේන්දේ පුඩුව කවදාවත් ඉවර වෙන්නේ නැහැ. මේක දාගත්ත මේක ඇද්ද මේක දාගත්ත. ඉතින් ඕක ගහ ගහ යනවා. ඊටද පත්තෑය ගොතම අර රේන්ද ගොතන රෙල්ලන් දානවා. රේන්දර ගොතව. හැබැයි ගොතන ගොතන එක ගෙතිනවා. ඒක ඒක කාමයට තරම් විතර අබ්බැහියට යනවා. බෝරින්. ඒක බෝරින්. ඊගාමෙන් තමයි කියන්නේ බෝරින්කම නිසා අබ්බැහිය නැහැ. කාම සුඛේ එහෙම නැහැ. ඒක භව නිත්‍යත් එක්ක යන්නේ. ඒක බෝඩම් එකක් නෑ. ඒක මේ කකා කකා යන්න පුළුවන්. ඊගාම සුඛයත් ඒ වගේ ට්‍රිප් මොකක්ද ට්‍රික් එකක් තියෙනවා. බෝඩම් එක නිසා බේරෙන්නේ. ඒක පේන්නේ අපිට කාලකන්නිකමක. බෝඩම් එක පේන්නේ කාලකන්නිකම. හැබැයි එතනින් තමයි ගැලවෙන්නේ. නිර්මිත සුඛී තියෙන බෝඩම. ඒ නිසා ඒ කොහොමඩක්වත් ඒක පොල්තෙල් ගහන්න මම පටන් අරගන්න. ඒ නිසා කෝල් එක ගෑවෙන්නේ නැහැ. මෙතන කෝල් ලැබලා. ඒ ටික තමයි දරුවන්ට පුරුදු කරන්නේ. ඉතින් ඒකට වන්දි ගෙවපල්ලා. ඒව පුරුදු කෙරුවා නම් ඒකට වන්දි ගෙවපල්ලා. පුළුවන් නම් දරුවන්ට අස්පාදපල්ලා. ඊයේත් කතා කළා මම කිව්වේ මට සන්තෝෂයි බැඳපු නැති එක ගැන. ටිකකින් බඳින්න හිතකුත් නැහැ. ඒ නිසා මේ බඳපු අයට මම ටිකක් හින්ට් කරනවා, කොනහනවා. ඊමන් ධම්මිකාම සුගයන් තව බඳින්න නැතුව හිටපන්. එතකොට ඔකට ගැම්මක් තියෙනවා කතා කරන්න. බඳට පස්සේ කාටවත් අතොසල කියන්න බෑනේ අපි දරුවන්ට කාමසුඛේ නොදෙන්න කටයුතු කරා කියන්නේ. අපි පූර්ණ ශක්තියෙන් දරුවන්ට කාමසුඛේ දෙන්නේ නෙමෙයි දායාද කරන්න හදන්නේ. එකෙන් ගලවන කොන ගලවන කොන පිළිබඳව පොඩ්ඩක් හරි පොඩි උන්න කියලා දෙන්න බෑ මේක ට්‍රැප් එකක් මේක කැඹිරිල්ලක් මේක නැතුව වැඩි යකෙක් ඒක ඇත්ත මේක යකෙක් විදියට බලපංකෝ ඊයර ඇඩොලසන්ට් යන පොත ලියන එක නා කියන එක පොඩි උන්න කියන්න එපා පොඩි උන්න කිව්වොත් නිර්මාණශීලීත්වය නැති වෙන අධ්‍යාපනය කරගන්න බැරි වෙනවා කොයි වයසේදී මේක උගන්වන්නේ කියන එක වෙනම ප්‍රශ්නයක් හොඳයි අපි ගිහිල්ලා තියෙන විනාඩි 20ක් වැඩිපුර නැතියක් වැඩි ඒක නිසා අපි පුරුදු පරිදි තවතා ചാති ගාථා සජ්ජහනා කිරීමෙන් අපි මේ මිනිමාව සතහන් කරලා බලාපොරොත්තු ඔක මෑණියෝ ප්‍රකාශ කරනවාද අපි මොකද මේ වින්තර දෙකක් කියන්නේ. හොඳයි මේ කොමන සාර්ථකයි. මෑණියගේ විචිත පින්කමට පරමාර්ථයක් තියෙනවා. ඒක කියන්න බෑ කරන විදිහ බලන්න. දැන් අපි සාදුකාරයක් දෙමු. මේක අපේ ඥාති සංග්‍රහව පැවිදි ජීවිතයේ ගිහියන්ගේ කරනා වගේම තමන්ගේ සහෝදර කෙනෙක් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා වෙනුවෙන් අපි පිනකුත් කරන්න ඕන පිනක් කරලා ඒක සමාදන් කරනවා. එතකොට ඒ යත්තා අරමුණු කරගෙන කරාට යා පින් ගන්න පුළුවන් තැනක ඉන්නව නැද්ද කියන්න බෑ. නමුත් මේ සම්බන්ධ විචයට පින් සිද්ධ සාදු කියලා. ඒ සංඝයා වහන්සේට පිළිකරක් හම්බ වෙනවනේ. ඒ තමන්ටත් පින් සිද්ධ වෙනවනේ. අපි ගොඩාක් පැතිකඩ බිහිදී යනවා. ඒ නිසා පොදුවේ මේ වගේ දේවල් අනුමත කරනවා. නමුත් අපි හිතනවා නම් මේ පින යාට යනවා කියලා. එතකොට අපි වැරදි පැත්තකට ගියා වෙනවා. ගියත් නැතත් අනික් කටයුතු සිද්ධ වෙනවා නිසා අපි සියලු දෙනාකට අපි එකතු වෙච්ච ධර්ම මණ්ඩපයේ සාදු කියනවායි කියලා කියන සම්ප්‍රදායට කරමු. නිසා අපි ප්‍රාර්ථනා කරමු මේ පිනේ ශක්තියෙන් ඒ යථාභෝධයේ පහළ වීම පිණිස එළඹ සිටි සීය පහළ වේවා කියලා. ඒ වගේම මේ කටයුතු සංවිධානය කිරීමේදී මෑණියන්ට ඒ ගුරු ස්වාමීන් වහන්සේ උදව් වුණා වගේ ගොඩාක් දෙනෙක්ගේ සහයෝගයෙන් සත්පුරුෂ මණ්ඩලවල සංවිධානයේ තමයි මේ කටයුතු වෙන්නේ. ඒක සංවිධානය කරන කට්ටිය හොඳටම දන්නවා. නමුත් ඒ ඇත්තටත් වැඩි නොපෙනී උදව් කරන විශාල පිරිසක් ඉන්නවා. ඉතින් අපි පෙනී නොපෙනී උදව් කරන්නා වූ සිදුම් සත්පුරුෂ මණ්ඩලය සීපත් කරලා අපි අම් ආකාරයකින් සකස් කරා නම් ඒ සියලු දෙනාම ඒ කුසලයේ අග්‍රභාගයේ සාදු කියලා සමාදන් වෙත්වා ඒ අනුව පිංග සීත් පහල කරගනිත්වා සතුරු සීත් පහල කරගනිත්වා ඉදිරියටත් අපි කරන්න බලාපොරොත්තු වෙන්නා වූ සාසනික කටයුතු වලට මේ දීතු අනුග්‍රහ කරත්වා කියලා සාදුකාරයක් පාත්තුවා. ඊළඟ මාපාපටත් මේ කුසල ඒකචේ හේතු වාසනා වීමේ ඇත්ත ඇති ඇටි දැකගෙන අසත්පුරුෂ සංසේවණින් වෙන් වෙලා සත්පුරුෂ සංසේනේ ලැබිලා චින සම්පatti උපයා ගැනීමට අපාපටත් මේ කුසල ඒකචේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා. ඊදාසින් යුක්තව අපි ඊතාවතාචාදී කාතා සජ්ජායනාට පෙරමු. ඊතාවතාච ගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගමයිත්‍තිකා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගමයිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගමහිත්‍තිකා